ඊළඟ ගාතාව සීලබ්බතං වාපි පහාය සබ්බං කම්මංච සාවජ්‍ය අනවජ්‍ය මේතං සුද්ධින් අසුද්ධින්ති අපත්තය අපත්ත යානෝ විරතෝ චරේ සම්ති මනුග්ගහාය බලන්න මේක ලස්සන මේ පිළිවෙල බලන්නකෝ සොකියට දික්තියක් කතා කරා සම්මුතියක් කතා කරා ඊළඟට දැන් මේ බලන්නකො අර සක්කාය දිට්ඨිය වෙන පැති වලින් බුදුරයන් වහන්සේ ඒ කියන්නේ මේ සංයෝජන තුන වෙන පැති වලින් මේ ප්‍රායෝගිකව මේ විග්‍රහ කරලා පෙන්නන හැටි. දැන් හොඳ විග්‍රහයක් මේ සංයෝජන තුන පැහැදිලි කරන්න. හොඳ අර්ථකථනයක්. බලන්න ඊළඟ කාරණාව මේ සීලබ් සීලබ්බතං වායි පහය සබ්බං. දැන් ඔන්න ඒ දැන් ඒ ඔක්කොම ටික දැන් අලලා කියනවා. කම්මංච සාවජ්‍ය අනවජ්‍ය මේතං. දැන් මම මෙච්චරලා කියපු ටික ලස්සනට පැහැදිලි කරනවා. මොකද්ද පැහැදිලි කරන්නේ? හැම සීල් රකින්න වතපිළිවෙතම වැරදි නිවැරදි. ඒ කියන්නේ හැම සීලබ්බතන් හැම සීල් රකින්න සියලුම දේවල්ද හැම දෙයක්ම ඒ සියලුම දේවල්ද ඒ වගේම සාවජ්‍ය අනවජ්‍ය වැරදි නිවැරදි ඔන්න බලන්නකෝ මම ඔබට කිව්වේ සාධන සාධාරණනේ වැරදි නිවැරදි භවයෙන් යුතු සියලු කර්මයන්ද අපි නම් අම්මෝ පින්දහම් කරගෙන විතරක් හිටියොත් අපට හරියයි. ඕක පින්වතුනි තියෙනවනේ සබ්බාසව සූත්‍රයේ. තියෙනවනේ කල්යාණ කම්ම පාප කර්මෙන් ඊළඟ ජීවිත උපදිනවා කියන එක දිට්ඨියක් කියලා. ඔව් බලන්නේ නෑනේ හරියට සබ්බාසව සූත්‍රය බලන්න. කල්යාණ වූ පාප කර්ම, කල්යාණ කර්ම පාප කර්ම වලින් මේ යන එකක් තියෙනවා කියන ඒකාන්ත කතා කර මොකක්ද දිට්ඨියක් කියනවා. දැන් මෙතන මේ හැම සීල් රකින හැම සීල් රකින වතපිළිවෙත් ඒවද වැරදි නිවැරදි භවයෙන් යුතු සියලු කර්මයන්ද පහය දුරු කරලා අන්න මොකද්ද එහෙනම් වැරදි නිවැරදි භාවය කියන මේ සියල්ලක්ම ඉක්මවීම සොකියට දැක්වේ ඉක්මවීම විදිය නේද සොකියට දැක්මක් වුණා නම් නේද වැරදි නිවැරදි වැරද්ද අයින් කරලා නිවැරදි බවට එන්නේ සුඛිය ඇති දැක්ම ඉවර වෙනකොට සාධාරණ අසාධාරණ වැරදි නිවැරදි කියන මේ සියල්ලක්ම ඉක්මනවනේ බලන්න මේ අපගේ සාස්ත්‍රණ වහන්සේගේ තියෙන අසහාය විග්‍රහ කිරිල්ල අසහාය පැහැදිලි කිරිල්ල මේ වගේ උතුම් බුදුවදනක් අපට මේ කනට මිහි මී පැණි වක් කරනවා වගේ දැනෙන්නේ නැත්නම් අපේ ජීවිතේ කොච්චර අකෘතඥද අපේ ජීවිතේ කොච්චර අසත්පුරුෂද අපේ ජීවිතේ කොච්චර පුතජන සම්මුතිය වල läගගෙනද පුතජන සම්මුතිය වල läගගෙන ඉන්නේ එහෙම වෙන්න දෙන්න හොඳ නැහැ. එතකොට මේවා සියල්ලකම ප්‍රහාණයයි. එතකොට මේවා සියල්ලකම ප්‍රහාණය කියන්නේ වැරදි කරනවා දුස්සීල වෙනවා කියන එකද? නෑ නෑ. සියල්ලක්මනේ ප්‍රහාණ. අපට අර වැරදි කරනවා කියන එක ගන්න එනවනේ අප. එතකොට ආයේ මොකද්ද තියෙන්නේ? ආයේ කෙනෙක් ආයේ සකාය දිට්ඨිය, සොකිය දිට්ඨිය, සොකිය දිට්ඨිය. ඒක එන්නේ නෑ. ඒක ඉක්මවන එක. ඊළඟට තමයි දැන් ඔන්න ඒ කාරණාව පැහැදිලි කරා. ඊට පස්සේ සුද්ධින් අසුද්ධින්. සුද්ධිය අසුද්ධිය පිරිසිදු බව, ඒ කියන්නේ ඒවා දුරු කරලා ඒ වගේ මේ ආකාරයට පිරිසිදු බවත් අපිරිසිදු බවත් දැන් පිරිසිදු බවක් අපිරිසිදු බවක් කියන කාරණාව බව නොපතමින් දැන් අපි බලන්නේ පිරිස් අපිරිසිදු භාවය අයින් කරලා පිරිසිදු භාවය ගන්න නේද? මෙතන කියන්නේ පිරිසිදු බවත් අපිරිසිදු බවත් කියන මේ කරුණ නොපතමින් සාන්තිය සංසිඳීම සම්තින් මේ සංසිඳීම දැඩිව ග්‍රහණය නොකරගෙන සම්තින් Uh, සන්තිං අනුග්‍රහය න උග්‍රහය සාන්තිය දැඩිව ග්‍රහණය කිරීමකුත් නැතිව නොකරගෙන මොකද වෙන්නේ විරතෝචරයේ වෙන් වෙලා හැසිරෙන්නේ ඔන්න එහෙනම් බලන්න මේ කාරණාව කොච්චර සුන්දරයිද කියලා දැන් සුද්ධි අසුද්ධි අපි කැමති සුද්ධියකටද අසුද්ධියකටද කැමැත්ත තියනවා කියන්නේ පුරෙක් කරානොද අපුරෙක් කරානොද පුරෙක් කරානො පෙරට කරා ඒ කියන්නේ සුද්ධියකට කැමතියි කියලා කියන්නේ මේ සුද්ධියට කැමතිත්වය තුළ තියෙනවා මොකද්ද? ස්වરૂපයක් විඳීමක් හඳුනා ගැනීමක් දැන ගැනීමක් සකස් වීමක් ඒ කරුණේ තියෙනවද නැද්ද? ඒක පත්‍යයක්ද නැද්ද? ප්‍රාර්ථනාවක්ද? ප්‍රාර්ථනාව. ප්‍රාර්ථනාවක් නම් එතන නිවීම කියලා එකක් කතා ගන්න පුළුවන් ඉද බෑ. නිවීම නිවීම කියන එක දැඩිව ග්‍රහණය කර ගැනීමක් යෙදෙන්නේ නැත්තේ ඒ ග්‍රහණය කර ගැනීමකට සංසිඳීමකට සංසිඳීම කියන කාරණාව ග්‍රහණය කර ගැනීමට ඉඩක් තියෙන්නේ සකායක් ඇතිතරනේ. ඉතින් සංසිඳීමක් කියන කාරණාව දැඩිව ග්‍රහණය කර ගැනීම නැතුවයි මේ හැසිරෙන්නේ. සීල සීල් වුත සීල් වත පිළිබඳවත් සියලු නිවැරදි වැරදි කියන සියලු කර්මයන්ුත් ඒ වගේම පිරිසිදු අපිරිසිදු කියන දේවල් ප්‍රාර්ථනා නොකර දැන් ඔබ කොහේ හරි ගිහිලා ප්‍රාර්ථනා කරන් නිවන් දකින්න ලැබේවා කියලා නේද? ඔබ ප්‍රාර්ථනා කරන්නේ සෝතාපන්න වෙන්න ඕන කියලා නේද? ඔබ කරන හැඟීම කලණිමිතට නැමෙන්න ඕන කියලා නේද? ඔබ කරන කාරණාව කක්කාදිරි ප්‍රහාණය කරන්න ඕන කියලා නේද? ඔබ කරන කාරණාව සද්ධානුසාර වෙන්න ඕන කියලා නේද? ඔබ කරන කාරණා සද්ධා මාත්‍රයක් ඇති කර ගන්න ඕන කියලා නේද? ඔබ කරන කාරණාව නිවන් දකින්න ඕන කියලා නේද? ඔබ කරන කාරණාව දිව්‍ය ලෝක යන්න ඕන කියලා නේද? ඔබ කරන කාරණාව ධර්මයේ කොහොමද අවබෝධ කර ගන්න ඕන කියලා නේද? මේක සුද්ධියද අසුද්ධියද? මේක සුද්ධිය. සුද්ධිය පතනවානේ. සුද්ධිය පතනවා නම් සංසිඳීමක් ලැබෙන්නේ කොහෙද? සුද්ධිය පතනවා. දැන් මේ මෙච්චර සුන්දර දහමක් පෙන්ලා දෙන්න ඒ ඒ ශ්‍රාවකයන්ගේ චින්තන ශෛලිය කොහොම තියෙන්නේ නැද්ද? අසාමාන්‍ය චින්තන ශෛලියක්. බුදුරන් වහන්සේ ලස්සනට අඟුත් සංයුතනිකාය දෙකේ චේතනා සූත්‍ර තුල පෙන්නනවා. යංච වික්කේ චේතේති යංච පකප්පේති අචිත අනුසේති. ආරම්මන මේතං හෝත විඥානන සිතියා කියලා. නෝචේ බික්කවේ චේතස නෝච පකප්පති අතජ අනුසේති. ඒත් ආරම්මන මේ තංගොත විඥානසතිතියා කියනවා. විඥානසතිතියා විඥාන විරෝල්ලං උද්දින් කියලා මේ ලස්සනට මේ කාරණා මේ චේතනා සූත තුනක ලස්සනට සංයුත්තනිකාය දෙකේ පැහැදිලි කරනවා. දැන් මොකන්ද මේ? මේ තියෙන්නේ මේ සුද්ධියක් හරි අසුද්ධියක් හරි අසුද්ධිය අපි අතහැරලා සුද්ධියකට යනවා කියන කාරණාව තුලම පැතීම තුලම තියෙන්නේ. තනි කරම ප්‍රතිපදාව නෙමෙයි. බුදුරන් වහන්සේගේ ප්‍රතිපදාව නෙමෙයි. ඊළඟට අපි සුද්ධියක් හොයාගෙන සාන්තිඳීමක් අල්ලගන්නවද නැද්ද? ඔන්න ඔය සුද්ධියක් හොයාගෙන සංසිඳීම අල්ල ගැනීම තමයි පඨම කෝසල සූත්‍රයේ පෙන්වා දීලා තියෙන නෝචස්සන් නෝචමේසියන භවිස්සාමින මේ භවිෂති කියන අන්‍ය බාහිර තීර්ථකයන් වඩන මම කියන නොලැබෙන ප්‍රායෝගික ප්‍රතිපදාවේ භව නිරෝධයට කැමැති බවත් භවය පිළිකුල්න කරන බවත් කියන එක. ඒ කාරණාව තුළම සංසිඳීම අල්ලගෙන සුද්ධියට කැමැති වෙලා ඒ ප්‍රාර්ථනාව එක්ක එදිරිය තියෙන එතන ඊතරම් ප්‍රතිපදාවක් ඇත්තේම නැහැ. ඒක බාහිර ශ්‍රාවකයාගේ දෘෂ්ටියයි කියනවා. ඒක බාහිර ඒ මොකද්ද? සුද්ධිය කියන සම්මුතිය පුතඥය පනෝපදයක්. නැද්ද? සංසිඳීම කියන සම්මුතිය පුතඥය පනෝපදයක්. පුතඥයා පනවනවා නම් ඒක විවහාරයක්. විවහාරයක් නම් සංඥා විපාකයක්. සංඥා විපාකයක් වෙච්ච සුද්ධිය, සංඥා විපාකයක් වෙච්ච විවහාරයක් වෙච්ච සංසිඳීමත් මෙන්න මේක අල්ලගන්න යමු වෙනවා කියලා කියන්නේ මෙතන බුදුරන් වහන්සේගේ ධර්මය කියන එකක පුංචි හොදයක්වත් තියනද? පුංචි හොදයක්වත් නැහැ. පුංචි හොදයක්වත් නැහැ පින්වතුනි. හොඳට තේරුම්. පොඩ්ඩක්වත් නැහැ. ඒ අය අන්නේ තීර්ථක ශ්‍රාවකයෝ. අන්න තීර්ථක ශ්‍රාවකයෝ. ඇයි මේ වැරහැලි ඉවත් කරපු හතාගත සද්ධර්මයේ මුල් කරගෙන බුදුරන් වහන්සේට පැහැදිලා නැහැ. අන්න තීර්ථකයෝ. ඒක නිසා හොඳට තේරුම් ගන්න මේ කියන කාරණාව. එතකොට සීලබ්බතය සිල් රකින්න විදිය ඊළඟට සියලුම සිල් රකින්න විදිය සියලුම සියලුම ඊළඟට ඒ වගේම තමයි සියලුම නිවැරදි වැරදි කියන මේ සියලුම කර්මයන් සුද්ධි අසුද්ධි ඒවා සියල්ලම ප්‍රහාණය කරලා සුද්ධි අසුද්ධි එතකොට එහෙනම් පින්වතුනි සුද්ධි අසුද්ධි කියන මෙන්න මේ පැවැත්මක් කිසිදු විදියකට ඉඩක් නැහැ කියන එකනේ පැවැත්මකට කිසිදු විදියකින් ඉඩක් නැහැ කියලා කියන්නේ පින්වතුනි කොහෙද විචිකිච්ඡාව ඈ අතීතේ හිටියද නැද්ද දැන් ඉන්නවද නැද්ද අනාගතේ ඉන්නවද නැද්ද අනාගතේ ඕනැත්තේ මොකද්ද ප්‍රාර්ථනාවකින් සුද්ධියක් අනාගතේ ඉන්න නිසා නැද්ද දැන් දැන් සුද්ධියක් ඕන දැන් ඉන්න නිසා අසුද්ධියක් තිබ්බ අතීතේ දැන් ඒකෙන් අයින් වෙන්නට ඕනේ දැන් අතීතේ හිටියද නැද්ද? දැන් ඉන්නවද නැද්ද? අනාගතේ ඉන්නවද නැද්ද? මේක නෙමෙයිද මේ තියෙන්නේ. දැන් බලන්නකො මේ එක ගාතාවෙන් අර මුලින් කියපු ඒ සියල්ලක්ම බුදුරණවහන්සේ ප්‍රහාණය කරන ආකාරය පෙන්වා දෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සියල්ලක්ම ප්‍රහාණය වෙන ප්‍රායෝගික වැඩපිළිවෙල පෙන්වා දීලා තියෙනවා. සංයෝජනය කෙනෙකුට ලැබෙන දෙයක් නම් ඒකත් මොකද? සුද්ධියක්. කෙනෙකුට ලැබෙන දෙයක් නම් ඒක සුද්ධියක්. තමන්ට ලැබෙන සුද්ධියක්. ඒක පෘථජ්ජනයාගේ විවහාරයක්. පෘථජ්ජනයාගේ විවහාරේ සංඥා විපාක විවහාරයක්. සංඥා විපාකයක් නම් ඒ විවහාරය ඒක අඥානකමින් යුක්ත දෙයක්. අඥානකමින් යුක්තයි නම් මේ ලෝකේ කවදාවත් යාලා ඊතර වෙන්නේ නෑ නෑ නෑමයි. ඒක බුදුරණවහන්සේගේ ධර්මයේ නෙමෙයි. හොඳට තේරුම් ගන්න. ඒක තමයි ඒ ගාථාවේ අර්ථය. කොච්චර ගැඹුරුයිද මේක ගාථාව. සීලබ්බතං වාපි පහය සබ්බං කම්මංච සාවජ්ජ අනවජ්ජ මේතං සුද්ධින් අසුද්ධින්ති අපත්තය මාන අපත්තයානෝ විරතෝ චර විරතෝ චරෝ සම්තිම අනුග්‍රහය කියන මෙන්න මේ ගාථාව අපට විශාල අර්ථකථනයක් දෙන්න පුළුවන් මේකෙන් විතරක්. මේ ගාථාවෙන් විතර අපිට අර්ථකථනයක් දෙන්න පුළුවන්. එච්චර පින්වතුනි මේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ ධර්මය විවර කරොත් එහෙම විවර කරොත් ධර්මයේ තුල ස්වභාවය විවෘත වුණාන බලන බබලන්නේ ධර්මයේ විවර කරොත් එහෙම බැබලීම කියන්නේ ප්‍රායෝගිකතර වීමයි ඒක එක්කෙනාගේ මඩිතර කරගැනීමේ ස්වභාවයක් නෙමෙයි එක එක්කෙනාගේ මඩිතර කරගන්නවා කියන්නේ Tamanට ලැබෙනවා මොකද්ද අනේ මට සක්කාදිට්ඨි ප්‍රහාණය කිරීම මට කල්යාණ මිත්‍රට නැමීම මට අනුගත වීම මට අරව අරව කිරීම මට මේ නිවන් දැකීම මට පිරිසුදු භාවයට මේ මම පංච උපාසන උදේවයි දැකීම මට අපි මට කියලා නැති වුණාට ඒක ඒ ඒ තියෙන්නේ සුද්ධිය අල්ලගනිනවා ඔන්න ඕකට ඉඩ නැහැ. තථාගත ශ්‍රාවකයාට. ඒක මොකද්ද? පුතුජන සම්මුති. පුතුජන සම්මුතියක් නෙමේද? සෝතාපන්න වුණාට පස්සේ නිරයන්නේ නැහැ කියලා අපි අල්ලගෙන ඒක ඒක ඒක ඒක සංඥා ඒක සම්මුතියක් නෙමේද? ඒක පුතු ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න අයට කරන විවහාරයක් නෙමෙයිද? රහතන් වහන්සේ නමක් ඉන්නවා නිකලස් වෙලා. මේක ලෝකේ ඉන්න අයට විවහාර කරන එකක් නෙමෙයිද? ලෝකේ ඉන්න අයට විවහාර කරන එකක් නම් ඒක පුතුජණයාගේ නැද්ද? පුතුජණයාගේ. එහෙනම් ඒක සංඥා විවහාරය විපාකේ විපාකයක්ද නැද්ද සංඥා විපාකය. එහෙනම් ඉන්න රහතන් වහන්සේ ගැන කතා කරත් ඉන්න සෝතපන්න කෙනා ගැන කතා කරත් ඉන්න මොන දේ ගැන කතා කරත් ඒක පුතුජණයාගේ විවහාරයක් විතරයි. පුතුජණයාගේ විවහාරයේ සත්‍ය වශයෙන්ම ලැබ ගැනීම ආර්ය ශ්‍රාවකයාගේ ගතිය නිමේ සියල්ලක්ම ඉක්මවනවා. සුද්ධියක් නේද? රහතන් වහන්සේට කෙලෙස් නැහැ කියන එක. සුද්ධියක් නේද? සක්කාය දිටි නැහැ කියන හොතපන්න කෙනා. හතර පයන්නේ නැහැ කියන සුද්ධියක් නේ. දැන් මේ සුද්ධිය විවහාරයක් නෙමෙයිද? විවහාරයක් නේ. ඔය සුද්ධියනේ පතන්නේ. ඔය ඔය සුද්ධිය පතනවනේ මොකක් විවහාරයක්. විවහාරයක් කියන්නේම අඥානකමේ පදනම. අවිජාශ්‍රවේ ගලන් එනවා. භව ආශ්‍රවේ ගලන් එනවා. කොහේ ගැලවෙන්නද? ගලාගෙන එනවා. අවිජාශ්‍රවේ, භවාශ්‍රවේ දිගටම ගලාගෙන එනවා. ගැලවීමක් ඇත්තේම නැහැ. ගැලවීමක් ඇත්තේම නැහැ. හොඳට හිතන්න. මේ ධර්මයේ මේ ධර්මයේ මේ අසාමාන්‍ය උත්තර රත්නයක් ලෝකෙට පහළ වෙලා ඉදිරිපත් කරන්නා වූ මේ අසාමාන්‍ය ධර්මයේ ගැලපෙන්නේ ඒ අසාමාන්‍ය ධර්මයට හිතන්න හැකියාවක් ලැබෙන්නේ සාමාන්‍ය අයටද අසාමාන්‍ය අයටද